ඉතින් ඊට පස්සේ ඊටත් වැඩිය විචිත්‍ර තැනක් හම්බ වෙනවා. මම ඉස්සලා කියපු විදිහට ශබ්ද තියෙද්දි පීඩාකාරී වේදනා තියෙද්දි හිතවිලි තියෙද්දි අන්නර තුනී වෙච්ච ආනාපානට ආපහු එන්න පුළුවන් ගතියක් එනවා. ඒක නිකන් හරියට අම්මගේ ඔඩොක්කට ආපු පොඩි බබෙක් වගේ සාන්ත කර තත්ත්වයක් තියෙනවා ආනාපාන. වේදනා හිතවිලි ශබ්ද වෙහෙස කරයි. නැහැ කියවුවොත් එහෙම අපිට එන්න බැරුව යනවා. තියෙනවා කියන හැකි සංඥාවෙන් බල දවසක තේරුනොත් ආනාපාන එතකොට අර සාන්ත වූ ප්‍රණීත වූ අසේචනක වූ සුඛ විහාර වූ ආනාපානේ ඒතකොට ලොකු සාන්තික පොතේ එක ලියලා තියෙන්නේ ඒ වගේ තද උෂ්ණක් ඇවිල්ලා ඇඟ පුපුරු ගහනවා. දාඩිය දාන වෙලාවකට අපිට තියෙන දැන් නම් භාවනා කරන්න බෑ. ඉතින් අමාරුයි මේ ග්‍රීෂ්ම ඍතුව දාඩියයි කට්ටියත් නැගිටලා මාත් නැගිටින්න ඕනේ කියලා. අපේ හිත නිදහතර පයින්න කරුණු හොයනවානේ. හොඳට දැනගෙන ඉන්න. හරි මැරෙන්නේ නැහැ නේ. ඔහම ඉන්නකෝ. මේ දාඩිය තියෙන්නේ. දාඩිය දාන ගතිය තියෙන පුපුරු ගහන ගතිය. මේ වෙලාවේ හුස්ම තියෙනවද කියලා බලන්න. ආනාපාන තියෙනවද කියලා බලන්න. බැරි වෙලා හරි ආනාපානෙ හිත ගියොත් අර 1000ට සීතල කරන ගතියක් ආනාපානෙ තියෙනවා. හොඳටම සීතලක් ඇවිල්ලා තියෙන වෙලාවක බලන්න හොඳටම සීතලක් ඇවිල්ලා දැන් පොරව ගන්න ඕනේ මොනවා හරි කරන්න ඕනේ මම නැගිටින්න ඕනේ කියලා හිතන වෙලාවක ඒ සීතලට අපේ හිත කුලප් වෙලා තියෙන වෙලාවක හොඳට පුරුදු කරපු සාන්ත ආනාපානෙ දන්න කෙනෙක් ආනාපානෙ දැමුත් ඇඟ රත් කරනවා සීතලට උණුසුම් කරනවා උණුසුමට සීතල කරනවා ඒකට කියන්නේ කෘෂ්ණ වස්තු කියලා භෞතිකද්ද උගන්වන්න කියනවා. මටත් කියලා දුන්නා මගේ ගුරුවරයාත්. ඒ කියන කුඹුක් ගහ හැර තියෙන ලිඳේ වතුර සීතල නුණුසුමයි උණුසුමට සීතලයි. ඒ වගේම වෙනවා කළු ගෑනිත් උණුසුමට සීතලයි සීතලට උණුසුමයි කියලා. ආනාපානෙත් සීතලට උණුසුමයි උණුසුමට සීතලයි. තවත් මොකක්ද යක් තියෙනවා මට ඒක මතක නැහැ. වගේ නිදහතර ගන්න රාශියක් තියෙන නිසා ඒ වෙලාව නැගිටලා ගියා නම් උණුසුමෙන්ම තැම්බෙනවා. නමුත් මම මේ පුරුදු කරපු ආනාපානයක් තියෙනවා. නැගිටින්න ඉස්සලා වතාවක්වත් බලන්න හුස්ම තියනවාද කියලා. බලාවක්වත් බලන්න මේ ආනාපාන තියෙනද කියලා බලනකොට ආවේ කුලවපු ඇඟ දෙමිනට ආනාපානෙ කොටක් වෙලා නැහැ. අනුර බොහොම සාන්තව තියෙන. ඒකට හිත දාපු ගම අර තියෙන උණුසුම නැති වෙලා නිකන් තර්මෝස්ටැට් වැල් එකක් හැරියා වගේ සාන්ත වෙනවා. උණුසුම වෙලාවෙ එහෙමයි සීතල වෙලාවෙත් එමන්සයි මේක නිකන් මේ ෂොක් ඇබ්සෝබරයක් වගේ. ආනාපානෙ පුරුදු කරගත්තාට පස්සේ ඒක කොච්චරද කියනවනේ සර්වචනාංශයේ රාහුල ස්වාමීන් වහන්සේ කියනවා රාහුල උඹ ආනාපානෙ හැම පැතිකඩක්ම දැකලා තියෙනවනම් ජීවත් වෙන වෙලාවේ චරිමක පස්සාසපි විදිත්වා නිරුජ්ජති කිය. අන්තිමටන හුස්ම දැන දැන යන්නේ කිය. මැරෙන වෙලාව යන අන්තිම හුස්ම කලබල වෙලා තක්කු මුක්කු වෙලා මැරෙනවා කියලා හැඟීමක් නෙවෙයි. මේ හුස්ම ඉවර වීමක් තියෙන මේ යන්නේ අන්තිම හුස්ම කියලා දැන දැන යන. එතකොට මැරෙන්න කලබලයක් නැහැ කියන්නේ. ඉතින් මරණය මෙපිට එන සෑම කලබලයකදීම වෙන පෙරකදෝරු හොයන්නේ නැතුව වෙන සාමාන්‍ය ජීවිතය හොයන්නේ නැතුව ආනාපානෙ පුරුදු කරලා තියලා ගන්න නම් ආනාපානෙ තුනී වෙනකොට එයාගේ ලකුණු බලන්න ඕනේ. නෑ කියන්න එපා. ඉදිරියෙන් එලවන්න එපා. අසරණ කරන්න එපා. ඒක සරණ යන්න. ඒක පිහිට වෙන්නේ ඒකට තක්කමුක්කක් වෙච්ච වෙලාවක ආනාපාන හිත දාපු ගමන් මේ මොනවා කරනවා නිකන් ප්‍රෙෂර් රිලීස් කෙරුවා වගේ තර්මෝස්ටැට් එකක් ඇල්ලුවා වගේ පුදුම සාන්තියක් එනවා. ඒක තමයි කියන්නේ හොඳට භාවනා කරලා පුරුදු කරලා තියෙනවනම් පාඩම් කරන්න පොතක් ගන්න ඉස්සෙල්ලා නිකන් ආනාපාන හිත දාන්න. දාලා හොඳට තැම්පත් වෙන්නලා පොතට දැම්මොත් කියවන්න ඕන දේට දාපුවාම තින්ත පොණ කඩදාසියට තින්ත ඇල්ලුවා වගේ ඒක හරියට කෙලින්ම අල්ලනවා. මොකද හිත හොඳට පිරිසුදු වෙනවා. නිසා ආනාපාන හැම පැත්තකින්ම අර තියෙන අවුල් වීගුල් නැති කරලා වැදහත් තැනකට ගන්න පුළුවන්. ඒක හැබැයි දන්නේ නැති වුණොත් ආනපන තුනී වෙනකොට කලබල වෙනවා. කලබල වෙන්න නෙවෙයි තියෙන්නේ. මේක තමයි කවදාහරි මට මරණයේදී උදව් වෙන්නේ. මේක තමයි ඥාති වේසනයේදී උදව් වෙන්නේ. මේක තමයි වස්තු වේසනයේදී උදව් වෙන්නේ. මේක තමයි අප්පිය සම්පයෝගයේදී උදව් වෙන්නේ. පිය විප්පයෝගයේදී උදව් වෙන්නේ කියලා අර මේ මාරු වෙන ආනාපානේ කිට්ටුවන්ත ණයෙක් කරගත්තොත් ගමනක් යනකොට හැරමිටිය වගේ කරගත්තොත් මුළු සංසාර ගමනටම කල්යාණ මිත්‍රෙක් හම්බුණා වගේ. හැබැයි සතියෙන් ආඩ්‍ය වෙච්ච ආනාපාන වෙන්න ඕනේ. ඒකේ කලබල ආනාපානට වැඩිය හුඟක් උදව් කරන්න ඕනේ. තුනී වෙන ආනාපාන එක වෙන්න වෙන්න එන්න එන්න ආනාපාන ඊට වැඩිය තුනී තත්ත්ව වලට යන්න පටන් ගන්නවා. ඊගා ප්‍රශ්නයක් තියෙනවා විදර්ශනාවේදී ශරීර වේදනාදී ධර්ම අනිත්‍ය බෙදීම් වශයෙන් මුළු ශරීරයේම පින්ඩණය කොට වැඩිීමේදී ඇතිවෙන ලක්ෂණ සහ ඒ තුළින් විදර්ශනා ඥාන මතුවීමට ඒ පිටුව ආලක්ද පහදා දෙනු මැනවි. ඔව් මේකෙදි කියන්නේ දෙන්නේ පොදු අදහසක් විදිහට අර ආනාපානය දිගේ හෝ පිම්බීම හැකිලිම දිගේ යනකොට ඒකේ හිත සාන්ත වෙනකොට සති සමාධි දෙක සති සමාධි ධර්ම දෙක වැඩුණා නම් ආස්වාස ප්‍රස්වාසය අතර තියෙන විෂමතාවට වැඩිය සමතාව පෙන්වනවා. අ එතනින් ගියාම ප්‍රධාන අරමුණ ආනාපාන සහ සද්දත් අතර තියෙන විෂමතාවට වැඩිය සමතාව පෙන්වනවා. ආනාපාන වේදනයි අතර තියෙන විෂමතාවට වැඩිය සමතාව පෙන්වනවා. ආස්වාද ප්‍රසවාස දෙක මැද තියෙන හිස්තන ඒකෙත් තියෙන සමතාව පෙන්වනවා. මේ විදිහට රූප ධර්ම අතර සමතාව පෙන්වලා අන්තිමට බලන හිතේ නාම ධර්මයයි අර රූප ධර්මය අතර තියෙන සමතාව පෙන්වනවා. සමතාව පෙන්වනවයි කියලා කියන්නේ ඒ වගේ තියෙන අනිත් ඇතිවි නැතිවි ගණගතිය තමයි සමතාවේ. ඉතල පෙන්න්නේ ආශ්වාස ප්‍රශ්වාසයෙන් වෙනස්. ආශ්වාස ප්‍රශ්වාසයේ තියෙන ગેප් එක වෙනස්, සද්ද වෙනස්, හිතවිලි වෙනස්, වේදනා වෙනස් කිය. ඕවා ටික හොඳට සතිය වැඩි වෙන යනකොට යනකොට විවිධාකාර ලක්ෂණ වෙනස් වෙලා මේ අතරින් සමතාවයේ දැකීම මේ ළඟදී මම දැක්කා මේ දලයි ලාමතුමා මේ ඇමරිකාවට ගිහිල්ලා ප්‍රකාශයක් කියලා තියෙනවා ලෝකේ දැනුම කියන්නේ මේකයි. මගේ සමූහයක් ඉන්නකොට හැම කෙනෙක් අතරම තියෙන වෙනස්කමක් දැනගන්න ඕනේ. හැම කෙනෙක් අතර තියෙන සමකමක් දැනගන්න නම් එයා පිරිස දන්නේ. මේ ඔක්කොගෙම තියෙන ස්ත්‍රී පුරුෂ ලිංග ලක්ෂණ තියෙනවා. ඔක්කොටම තියෙන වෙනස් ගති තියෙනවා. ඔක්කොටම රුචි අරුචිකම් වෙනස්. නමුත් ඔක්කොම මිනිස්සු. ඔක්කොම මිනිස්සු හැම කෙනෙකුටම අඩුපාඩුකම් තියෙනවා. ඉතින් හැමනම් ওই ටික දන්නවනම් මේ පිරිසත් එක්ක ඉන්න කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ ආනාපාන ගන්න ආස්වාසයෙන් ප්‍රස්වාසයෙන් වෙනස්. ආස්වාසයෙන් මුලැමැදාග වෙනස්. ප්‍රස්වාසයෙන් මුලැමැදාග වෙනස්. නමුත් මේ ආස්වාසයේ මුලෙත් තියෙන ඇති වෙන්න තියෙන ගති. මැදක් තියෙන ඇති වෙන්නේ නැති වෙන ගතිය. අගක් තියෙන ඇති වෙන්නේ නැති වෙන ගතිය. ප්‍රසවාසයේ තියෙන ඇති වෙන්නේ නැති වෙන ගතිය. මැදක් තියෙන ඇති වෙන්නේ නැති වෙන ගතිය. සද්දෙත් තියෙන ඇති වෙන. හේදනාවේ හිතවිලි. මේක බලන හිතේ තියෙන ඇති වෙන්නේ නැති වෙන ගතිය කියනකොට අර එකකට යොමු වෙලා තිබුණ හිත ඉබේම පැතිරෙන්න පටන් ඒ පැතිරීම එනකොට ඒකේ ආය අනිත්‍යතාවය කියලා මෙනෙහි කරන මොනක්වත් දැනෙන්නේ අනිත්‍ය නිසා තමයි යෝග වෙලා තියෙන්නේ. ඉස්සර මේ එක එකකට නම් වනම් කිය කියා සම්මත ලකුණු පට බැඳලා සමානත්වයට යනකොට සම්මත ලකුණු හැලිලා මොකයි තියෙන්නේ වහා ඇති වෙන මේක කවදාරපෙන්නේ සතියෙන් සමාධියෙන් ආඩ්‍ය වෙන්නේ නැති හිතක හිතලා ගන්න බෑ ඒක අහම්බයක් කරගෙන කරගෙන යනකොට මතුවෙන එක ඒතකොට තමයි මේ ප්‍රශ්නේ මතුවෙන්නේ විදර්ශනාදී ශරීර වේදනාදී ධර්ම අනිත්‍යහා බිදීම් වශයෙන් මුළු ශරීරයේ පින්ඩණයකට වැඩිීමේදී ඇතිවෙන ලක්ෂණ සහ ඒ තුලින් විදර්ශනා ඥාන මතුවීමට ඒ පිටුවහලක්ද ඇත්තට මේ විදර්ශනා ඥාන වලට යන්න සූදානම් වෙන ලක්ෂණ තමයි මේ පෙන්වන්නේ. මේක පහදලා දෙන්නම් කියන්න තියෙන්නේ මට මතකයි මම ඒ පොත පරිවර්තනය කරා. ඒකේ පෙන්ලා තියෙනවා විපස්සනාදී සිදුවෙන්නේ ඉස්ලාම ස්වභාවික ලක්ෂණ දකිනවා. ස්වභාවික ලක්ෂණ කියන්නේ එකින් එක වෙන්කොට දැනිය ගැනීමට අවශ්‍ය කරන ලක්ෂණ. ඒක හොඳටම දැකලා ඒ භාජනේ පිරුණාට පස්සේ සම්තති ලක්ෂණය දකිනවා. සම්තති ලක්ෂණය කියලා කියන්නේ මේ සෑම ලක්ෂණයකටම ආවේනික වූ ඇතිවීම නැතිවීම දෙක. ඒකට තමයි හිත උඟක් බය. එතෙන්දි තමයි හිත පස්ස ගහන්නේ. නමුත් එතෙන්දි ඉස්සරහට යන්න පුළුවන් වුණොත් අනිත්‍ය දැක්කා නම් අනිවාර්යයෙන් මේක දුකක් බව, පෙළෙන දෙයක් බව, තවන දෙයක් බව අනිවාර්යෙන් පේනවා. එහෙමනම් අනාත්මයක් වශයෙන් බාර ගන්න. ඒ නිසා සම්තතිය දැක්කනම් සාමාන්‍ය ලක්ෂණය වෙන අනිත්‍ය දුක අනාත්ම පේනවා. මෙන්න මේ වෙනස තමයි අපි එක තප්පරයක සිට උනත් අවුරුදු ගාණක් උනත් සිද්ධ වෙන්නේ එකම වස්තුවක වෙන් වෙන් කොට දැනගැනීමේ ශක්තිය දැකලා පොදු ලකුණට හිත දැම්මට පස්සේ ඒ වස්තුව තුළින් මුළු ලෝකෙම දැනගන්න පුළුවන්. එක්කෙනෙක් දිහා බලලා ඒක තේරුම් ගත්තොත් කියලා ඒ මොඩල් එක ඕන දෙයකට ඇප්ලයි කරන්න පුළුවන්. ඉතින් අපි කරන්න හදන්නේ අර එකක් අන්තිමට යනකම් බලන්නේ නැතුව වස්තු මාරු කරනවා. ඒක එකක්වත් කරන්නේ. ලින් ආරන්නේ අනකොට හැමතැනම ලින් හැරුවා කවදාකවත් උල්පතට බහින්න හම්බ වෙන්නේ නැහැ. ඒක ගත්ත තැන කාගෙන යන්න ඕනේ. අඩියට මෙනකම කාගෙන යන්න ඕනේ. එතකොට ආනාපාන ආනාපාන තුළ නිවන තියෙනවා. ඒ නිවන ලෝකෙ ඔක්කොටම අදාළයි. ඉතින් ආනාපානය වෙන පිම්බි වැකිලෙන කිසි වෙනසක් නැහැ. ඒ නිසා අන්නේ විදිහට යනකොට අනිවාර්යයෙන්ම ඇත්තටම විපස්සනා වැඩිවීමක් කරන්න දෙයක් නැහැ කෙරෙනවා. ඒ නිසා මේක හොඳ ගැඹුරු විපස්සනා අවස්ථාවක්. ඊගා සඳහන් කර තියෙන ඔබ වහන්සේ විසින් දේශේ ධර්ම දේශනාවක දක්වන ආකාරයට සුඛ වේදනා දුක්ඛ වේදනා අවස්ථා දෙකම සුඛ හා දුක්ඛ ලෙස දැකිය යුතු බව සඳහන් වේ. දුක්ඛ වේදනාව සුඛ ලෙස දකින්නේ කෙසේද කරුණාකර පහදා දෙනෙමින් ඉල්ලා සිටිමි. මේකට කවුරු හරි මේ සභාවේ කවුරු හරි උත්තර දෙන්න කැමතියි කියලා මම හරි ආසයි දැනගන්න. කාට හරි පුළුවන් මේ සුඛ වේ දුක්ඛ වේ දුක්ඛ වේදනා සුඛ සුඛ ලෙස දකින්නේ කෙසේද දුක්ඛ වේදනාව ස්වාමීන් වහන්සේ දුක්ඛ වේදනාව තියෙනකොට ඒක දුකයි ඒක නැති වෙනකොට ඒක සුඛයක් වෙනවා ඒ වගේම සුඛ වේදනාවක් තියෙනකොට සුඛයි. ඒක නැති වෙනකොට ඒක දුක්ඛ තත්ත්වයක් ඇති වෙනවා. 100ක් ලකුණු ලැබෙනවා. අපි යනවා ඊගාව ප්‍රශ්නෙට. ඒක පිළිබඳව ප්‍රශ්නය අහපේ කරන ප්‍රශ්නක් තියෙනවා. දුක්ඛ වේදනා සුඛ වේදනා බයි ඉලක්ක නෙවෙයි තියෙන්නේ. මොයිනි වගේ තමයි ඉස්සරවත බොහොම සුන්දරයි. එක දරුවක් අදපු අම්මා කෙනෙක් පිටිපස්සේ කුණු පණුවන් ගහපු තුවාලයක්ලු තියෙන්නේ. බදා ගන්න ගියොත් එහා පැත්තේ අත ගෑවෙන තුවාලයක්. ඉස්සරහ පැත්තේ තියෙන බොහෝම ප්‍රියකරු මූණයක්. ඒක තමයි දුක් ඒ සුඛ වේදනාව එහෙමයි පේන්නේ. ඉස්සරහ පැත්ත දාගෙන ඉන්න තාකල් අනිත් පැත්ත හැරිච්ච ගමන් දුකයි. ඒ කියන්නේ සුඛ වේදනාව යනකොට දුකයි. දුක් වේදනාව මොහිනීගේ අනිත් පැත්ත වගේ. නමුත් මේ පැත්ත හැරිච්ච ගමන් ඒක යන්නේ සැපයකට ඉඳ තියලා. නිසා දුකේ ඇති හොඳකුත් නැහැ. සැපේ ඇති හොඳකුත් නැහැ. දෙකේ තියෙන පැත්ත මාරු කර කර අපිව රවට්ටන එක තමයි. ඒ නිසා මේ ලකුණු ලැබෙනවා. මට ඊගා ප්‍රශ්නේ මම යන්න අවසර ගන්න. ආනාපාන සති භාවනාදී ආනාපානීය සංහිදී. එත වරංගට තියෙන හුස්ම රැලි නොදෙනී ගොස් සිත එකඟ වූ විට ඊට පසුව කල යුත්තේ කුමක්ද යන පිළිබඳව විපිලිසරයක් ඇතිවේ. විපිලිසරයේ සමග සිත නොසන්සුන් වේ. කිසියම් බලාපොරොත්තු නිසා මේ දේ වෙන බව ඇතෙහි වෙන බව දනිමි. ඒත් බොහෝ පරියන්කයන් අවසන් වන එසේය. මේ තත් මේ පවසන් වන්නේ එසේය. මේ தත්ත්වයන් ඉවත් වීමට කැමැති කුමක් කළ යුතුදයි කරුණාවෙන් පහදා දෙන්න මේ ඉල්ලා සිටිමි. මේකත් මම කැමැති මේ සභාවෙන් අහන්න. නමුත් මම කිටි මතක් කිරීමක් කරන්න කැමැති මේකත් අර වගේ හුඟාක් වෙලාට නැගෙන ප්‍රශ්නයක් තමයි මේ වෙනදී මේ විපිලිසරි කියන වචන මේකේ පැහැදිලිවම සඳහන් කරලා තියෙනවා. ඒ හිත තැම්පත් වේගෙන එනකොට විපිලිසරකම අන්ධබන්ද වෙනවයි කියනවා. තවත් වචන කියනවා මේ හිතට මේ මොකද්ද කළ යුත්තේ කියලා දන්නේ නැති වෙනවා. මොකද දීපු වැඩේ ආනපන බලන්න කියන එක දානපනේ නැහැ. ඉතින් දැන් මොකද කරන්න කියලා හිත සාධාරණ හේතුවක් හොයා ගන්නවා නොකර ඉන්නේ. ඉතින් ඒක නිසා මතක තියාගන්න ඕනේ කෙටියෙන් මතක් කරනවනම් ආනාපාන සතිය කියලා කියන්නේ රූපයක්. රූප කර්මස්ථාන හිත තැම්පත් වෙනකොට ඉබේම නාම ධර්ම වලට හැරෙනවා. නාම ධර්මය තමයි විපිලිසරකම කියන්නේ. ඒක විපිලිසර ප්‍රමාවන විපිලිසර බව මෙනෙහි කරන්නේ. ආනපන දිගේ ගියා. දැන් ආනපන පේන්නේ නැහැ. ඒ වුණාට විපිලිසරකම ඇවිල්ලා දැන් හිත කලබනවා. ඒකට දැනගන්න ඕනේ මේ ඇත්තටම එච්චරම සෞඛ්‍ය සම්පන්න රූප ධර්මේ නාම ධර්මයට මාරු වීමක් නෙවෙයි වෙලා තියෙන්නේ. නමුත් විපිලිසරකම කියලා කියන්නේ ඒකාන්ත නාම ධර්මයක්. ඉතින් මෙතෙක් කියලා ආනාපාන තිබුණ ආනාපානෙ මෙනේ කරා දැන් ආනාපානෙ නෑ වෙනකොට විපිලිසරකම තියෙනවා නමුත් ඒක නාම ධර්මයක් කියලා බලන්නේ නැතුව විපිලිසරකම දන්නවනේ ඒක මෙනේ කරා මෙනේ කරන යනකොට යා යනවා යයි ඉන්නවනේ නෙදී එතකොටත් අර ආනාපානෙ තිබිලා මෙනෙහි කරපු ආනිසංස එහෙමම හම්බ වෙනවා. හුඟක් වෙලාවට වෙන්නේ ඒ විපිරිසරක නැතිලා ආය ආනාපානෙටම ප්‍රශ්නයක් නැහැ. ඒ ආනාපානෙ දිගේ යනවා ටිකක් කළා ගිහලා ආය ආනාපානෙ දිලා ආය විපිරිසරකම එනවා. මේ විදිහට එක්ක විපිරිසරකම එනවා. ඊට වැඩියට වෙන පද්ධතියක් තියෙනවා. කම්මැලිකම, නීරසකම, ඒකාකාරීකම, බයකම, සරණක් නැතිකම, පාදමක් නැති ගති ගොඩාක් එන්න බන මේ සේරම නියුන් දරුවෝ වගේ. ද්වේෂයේ පදනම් කරගත්ත චෛතසික ටිකක්. මේක අනිත් පැත්තට ගියාට පස්සේ මේ කාමච්ඡන්දේ මුල් කරගත්ත පදනම් ටිකක් එනවා. ප්‍රීතිය එනවා, සැහැල්ලුකම එනවා, තද සද්ධාාවක් එනවා, තද උපේක්ෂාවක් එනවා, තද වීරියක් එනවා, අද්ද දෙඤ්ඤම් කියලා හිතෙනවා. දෙකම එකයි. මේ දෙකම වෙන්නේ මොකද්ද මේ අරමුණේ හරියට ගිහිල්ලා හුරු නැතිකම නිසා ඇතිවෙච්ච තක්කමුක්කක් තියෙන මේවා නාම ධර්ම. අපි හොඳට දැනගන්න ට්‍රැක් එක මාරු වෙලා තියෙන්නේ. දැන් අරමුණ නෙවෙයි තියෙන්නේ. නමුත් ඒ වෙනුවට ඇවිල්ලා තියෙනවා ප්‍රකට නාම ධර්මය. ඒක මෙනෙහි කරනවා. නමුත් ඒකත් අපිට මේ සුබ නිමිත්තක් හෝ එහෙම නැහැ. මෙනෙහි කරන ආනාපානිකත් ආනාපානේ බලනවා, ප්‍රීතියව ප්‍රීතිය බලනවා, විපරිසරයව විපරිසරය බලනවා. පොඩ්ඩක් පහු වෙනකොට තේරෙයි මේක වෙන්නේ මොකද්ද? රූප ධර්මයෙන් නාම ධර්මයට මාරු වෙනවා. ඒ වෙනකොට ආයෙත් සෞඛ්‍ය සම්පන්න නැත්නම් මෝරලා මදිනම් ආයෙ රූප ධර්ම පෙන්වනවා. ඒක දිගේ යනකොට ආය තුනී කරනවා. එහෙම එම කරගෙන කරගෙන කරගෙන අර තුනී වාත ධාරාවකට ඇඟ පුරුදු කරනවා වගේ කඳ උඩට යනකොට කැම්ප් එකේ රැයක් ඉන්නවා. ආය දවසේ ටිකක් නැවින. ආය කැම්ප් එකේ රැය ඉන්නවා. කොහොම ඉන්නකොට අර ක්ලාන්ත ගතිය එන්නේ නැහැ එක පැරේම. හිත හුරු වෙනවා අඩු ඔක්සිජන් වල ජීවත් වෙන්නේ. ඒ වගේ තු නාම ධර්ම රූප ධර්ම තුනී කරන්න කරන්න කරන්න ඒ වගේ පොඩි ඔක්කාර ගති පහල කරනවා. ක්ලාන්ත ගති පහල කරනවා. හැඩ ගැහිීමේ යාන්ත්‍රණයක් වැඩ කරනවා. ඒ ඒක ඉතින් අර වෙලාවම තමයි ඒ කියන්නේ පදම් වෙන්න තියෙන්නේ හැප්පිලාම. ඒ නිසා කරන්න තියෙන්නේ මතු වෙලා තියෙන ප්‍රකට අරමුණ නාම හෝ වේවා රූප හෝ වේවා තමයි තේරෙන වචනේ මෙනෙහි කරන්නේ. හැබැයි හැකි හැම වෙලාවකම අර රූප කර්මස්ථාන මුල් තැන දෙනවා. නැත්නම් ඊගාට එන නාම ධර්ම මෙනෙහි කරනවා. ආනාපාන සති භාවනාව වෙනි භාවනා කරගෙන යන විට එහි ප්‍රධාන අදහස වන්නේ මම දැන් මෙතන தත්ත්වයේ සිත තබා ගැනීමට උත්සාහ බවක් උත්සාහයක් බව මම දනිමි. ඒ ස්වාමීන් වහන්සේ මේ භාවනා කිරීමේදී පළමුව තමන්ට මෛත්‍රිය වඩා එතන සිට ක්‍රමයෙන් ළඟ සිටින තමයි ළඟ සිටින පුද්ගලයන් සත්‍යයන්ට සිට විශ්වයේ සත්‍යයන් දක්වා මෛත්‍රී වැඩිම කිරීමේදී මම දැන් මෙතන தത്വෙට සිට පීඩානේ නැත. එසේ හේයින් හිත මම දැන් මෙතන හිතනවා ගන්නේ කෙසේද පහදා කරුණාවෙන් පහදා දෙනු මැනවි. මේක තමයි භාවනා ක්‍රම දෙකක් කියන්නේ. ආනාපානි කියන්නේ මම දැන් මෙතන මෛත්‍රී කියන්නේ ඒක නෙවෙයි. මෛත්‍රී කරනකොට මම දැන් මෙතන ගන්න බෑ. මොකද මෛත්‍රී කරනකොට තියෙන සමත අරමුණක් විතරමයි. එතකොට මේ ඒ අරමුණේදී Tamanට අරගෙන අනුන්ට බෙද බෙදා වෙන වැඩපිළිවෙලක් නැහැ. මේ මම දැන් මෙතන කියන එක සම කරන්න පුළුවන් එන්නේ සතියටයි. ආනාපාන සතිය කියන සති කැලල තමයි මම දැන් මෙතන විස්තර කරන්නේ. ආනාපානේ නම් අර විදියට උනත් කරන්න පුළුවන් අජ්ජත් බයිද්දා සංසන්දනයක් යන්න පුළුවන්. නමුත් මේ සතියට නිර්වචනයක් මම දැන් මෙතන කියන්නේ. ඒ නිසා මෛත්‍රී කරනකොට ඒක කරන්න බෑ. මෛත්‍රී කරනකොට සත්ව සංඥාවට හිත යොදන්නේ මම දැන් මෙතන නෙවෙයි. මෛත්‍රියේ මමත් සතෙක් නිසා ඉස්සල්ලාම Tamanට මෛත්‍රිය කරගන්නවා මිස සත්‍ය සංඥාව අරමුණු කරන්නේ. ඒකට මම දැන් මෙතන නෙවෙයි 95%ක්ම හිත තියෙන්නේ මේ සත්ව વિશે. නිසා එතෙන්දි මම දැන් මෙතන යොදා ගන්න බෑම කියන්නේ. නමුත් මේ ආනාපාන සතිය තියෙන සතියට නම් මම දැන් මෙතන කියන එක කෙලිම යොදවන්න පුළුවන්. මෛත්‍රී භාවනාවේදී මේ විදිහට යොදන්න උත්සාහ කරුවොත් අර වෙන කෙනෙකුට මෛත්‍රී කිරීමක් කරන්න බැරි වෙනවා. ඒ නිසා මේ භාවනා ක්‍රම දෙක වෙන වශයෙන් තේරුම් අරගන්න පුළුවන්. මෛත්‍රිය මෙන්න මෙහෙම අර්ථකථනයක් දෙනවා නම් මෛත්‍රී භාවනා කියලා කියන්නේ ඕනෑම සංසිද්ධියක තියෙන හොඳ පැත්ත බැලීමයි කියන වගේ අදහසක් ගත්තොත් එතකොට නම් ටිකක් මම දැන් මෙතන කියන අදහස කිට්ටු වෙනවා. ඒකට එන්න මෛත්‍රී කියලා පැමිණෙන්න ඕන. දුවර දුණු මෛත්‍රිය කාටවත් තමයි තියෙන්නේ ඕනම දෙයක සුබ පැත්ත බලන එක විතරයි මෛත්‍රිය කියන්නේ. සතියෙන් කරන්නේ ඇත්ත ඇදි හැටියෙන් බලන එක. නමුත් මේ දෙකටම මම දැන් මෙතන ගන්න පුළුවන් නිසා මෛත්‍රී දිනු කරන දිනු උඩට ගිය කෙනෙකුට නම් මේ මම දැන් මෙතන කියන එක අදාළ. ආධුනිකයෙකුට මේ වගේ කරන්න ගියොත් මේ පටලැවිල්ලක් එන බව පිළිගන්න වෙනවා. ගරු ස්වාමීන් වහන්සේ නාම රූප ප්‍රභේදයෙන් පරිච්ඡේදයෙන් පසුව නාමයත් රූපයත් අනිත්‍ය අවබෝධ දැනෙන්නේ රික්තකයක් වන ස්ථානට යනවා වැනිය. ඒ ඊටා සහැල්ලු ස්ථානට ශරීරයේ සහලි ශරීර සහැල්ලු ගතියක් දැනේ. ශරීරේ නැති ගියක් මින්. එimhe අවස්ථාවේදී වරින් වර නාසයේ අග දැනෙන සුලං රැල්ලත් ශබ්දයක් සද්දයක් පමණක් ඉතිරි වෙමින් මෙම රික්තය තුළට පැමිණි මෙම අවස්ථාව ආකින්චඤ්ඤා ආයතන 7 වෙනි 8 වෙනි ධානයේ සංඥා නාසංස අවස්ථාවක සමාන බවක් දැනේ. සමතහ විපස්සනා භාවනා අවස්ථා දෙකට මේ අවස්ථාවේ සිටිය හැකිද? කරුණාකර මේ පාදා දෙන්න මින් ඉදිරියට යෑමට සති සම්පජඤ්ඤයෙන් සහ යෝනිසමංස්කාරයෙන් මානසිකාරයට සිටීමෙන් හැකි වේද? කොහොම ඉස්සරහ තියෙන මේ අපි වචන ගත්තාම නාම රූප පරිච්ඡේද එතනින් ගියාම නේව සංඥා නාසඤ්ඤා යතන වගේ දේවල් අපේ හිත සංකල්ප වලට ඇදෙන අවස්ථාවක්. මේවා ඒක එකේ මානසික තත්ත්වවල තිබෙන සංකල්ප. මේවත් එක්ක මේ වගේ ඊටාම සියුම් තත්ත්වයකදී මේ සංකල්ප සහ භාවනා කියන එක පටලවා ගත්තොත් හරි අමාරුක වෙනවා. ඒ නිසා ඒ වෙලාවේදී Taman දන්නවනම් මේ ගත්තේ ආනාපානේ ආනාපානට සම්බන්ධය තියෙනවනම් ඕකට නම්වන මොනවා කිව්වත් කමක් නැහැ. ඒ නම්වන වලට හිත ගියොත් වෙන්නේ ගෙලින්ම ආනාපානේ පාවා දීමක් වෙන්නේ. ඒ නිසා මේ සංකල්ප පුළුවන් තරම් තිබිච්චා වේ. ඒකයි අපි කතා කරනකොට අවශ්‍ය වෙනවත් භාවනාවේදී ප්‍රත්‍යක්ෂ ඉස්සරකරනද අනුමාන ඥාන පස්සට වෙන්න ආරින්න. අනුමාන ඥාන කියලා කියන්නේ ඒ කරන එක පිළිබඳ දෙන කමෙන්ටරි එක. හිත නිතරම කැමති සංසන්දනය කරන්න. ඒක හිතේ අතුරු ඵලයක්. ඒකට අපි මේ උත්තර වඳින්නවක්වත් පොර දාන්නවත් ඕන කම නැහැ. ඒ නිසා හොඳට හිත අර විවේක තැනකට හුස්ම දැල්ලත් ලාවට සද්දයක් වගේ ඇහෙනවා කියන්නේ හොඳටම හිත සම්බන්ධය තියෙන හුස්ම රැල්ලට එහෙම මට පැය කීයක් ඉන්න පුළුවන්ද බලන්න. මේකට සංකල්ප නොදා. මේකට ඇඟිලි නොගහ. එහෙම යන්න අරින්න. මේ ඔටෝ පයිලට් කිසිම විදිහට හසුරුවන්නේ නැහැ. සම්පූර්ණ යන්ත්‍රයට බාර දීලා කොච්චර ලයින් ඉන්න පුළුවන්ද කියලා බැලුවොත් විතරක් සංකල්ප වලින් තොරව අපිට භාවනාවක් කෙරේ. මේ සංකල්ප කියන්නේ භාවනා නෙවෙයි. සංකල්ප නැතුව කරන්නත් බෑ. ආධුනේ පටන් ගන්නකොට අපි සුත්තමේ ඥානෙ ඕනේ. මෙතන හොඳම තැනක් තමයි සංකල්ප අතහැරලා භාවනාවට යන්න දෙන්න පුළුවන්. ඉතින් ඒක අන්තිමට අහනවා මින් ඉදිරියට යෑමට සති සම්පජාඤ්ඤය සහ යෝනිසමනසිකාරයන්ට ඥානස්කාරයෙන්ම සිටීමෙන් ඇති වේ. වෙන විදිහට කියනවනම් සුම්මයිටි තමයි කියන්නේ. නික හිටපන් කියන්නේ. නික ඉන්න ඕයි. එච්චරයි වෙන මොනවක් කරන්න. ඔයදී මොකක් වුණතෝ මේ යන්නදරේ. හැබැයි සම්බන්ධතාවය තියාගන්න Tamanට ආනාපානට ඕන්ලාක යන්න පුළුවන් මේ හිතවිල්ලක් නෙවෙයි. හිතම හිතලුවක් නෙවෙයි මම මේ භාවනාවෙන් එන එකක් බව දන්නවනම් ඇඟිලි නොගහා ඒ නිසිනින්ද යන්න අරිනවා. මගේ වචන තමයි වැල යන හැටියට මැස්ස ගහලා දෙන එකයි තියෙන්නේ. සමහර මැස්ස ගහලා පතෝල අරනවල කාලේ බැහි අරින්න දාලා තිනවනේ. ඔය කැලේ හැදෙන වැල්ලෝට එහෙම කරන්නේ වැල දකින්නේ පහු වෙලා ඒකට මැස්ස ගන්න යන අතර ගන්න. ඒතර වැල ඇදෙන්නේ අවුව තියෙන දිහාට තමයි. මුල් ඇදෙන්නේ පොහොර තියෙන දිහාට තමයි. එතන මෙතෙන්දි වෙන්න තියෙන්නේ අර සම්මුතියෙන් අයින් වෙලා පරමාර්ථ දිහාට හිත යන්න හදනවා. අපි මේකට සම්මුති දාන්න හදන මේක මේ ආකින්චඤ්ඤා ඇතර මේක ණයව සංඥානා සංඥා ඇතර මේක ආනම්මනම් කියන්නේ. ඒක නිකන් අර නිදාගෙන යන බබෙකුට කතා කරලා අහන බබා නිදිද කියලා අහන. ඉතින් බබා ඕ කිව්වොත් මොකද වෙන්නේ? හරි. නාගි මිනිස්සු කිව්වලු පොඩි කොල්ලෙකුට ගිහිල්ලා කඩේට ගිහිල්ලා ඒ දවස්වල ගිනි පෙට්ටිය හොඳ නිසා හොඳ ගිනි පෙට්ටියක් ගෙනින් කියලා. ඉතින් මේ මිනිස්සයා ගෙනලා ගිනි පෙට්ටිය දුන්නාසේ නාකියක් බයින්වලු බලපන් දරුවා එක ගිනි කුරක්වත් පත්තු වෙන්නේ නැහැ කියලා. ඉතින් කොල්ලා කිව්වලු වෙන්න බෑ සීයේ මම ඔක්කොම චෙක් කරලා ගෙනාවා කිව්වා. ඉතින් චෙක් කරනකොට පස්සේ එක සැරේ ගිනකොට ඉතින් ඊට පස්සේ නෑ. ඉතින් ඒ වගේ චෙක් කරන්න යන්න එපා කියලා. යන්න හරි නේද? නෑ සිංහලෙන් කියනවනම් තුම්මයිට කියවැ කියලා දෙමළ වචනයක් ඒක හැබැයි.